ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ බොහොම සුවිශේෂී සූත්‍ර දේශනාවක කොටසක් ගැන ඒ තමයි මහා ගෝසිංග සූත්‍රය. ඔව් මේක හරිම වැදගත් සූත්‍රයක්. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ වගේමයි සාරිපුත්ත, මහා මොග්ගල්ලාන, මහා කස්සප අනුරුද්ධ, රේවත, ආනන්ද වගේ ප්‍රධාන පෙළේ ශ්‍රාවක මහරතන් වහන්සේලා ගණනාවක්ම මේ ගෝසිංග කියන සල්වනේ ඒ වෙලාවේ වැඩ ඉන්නවා. හරි. මේ සුන්දර සල්වනේදී මේ උතුමන් වහන්සේලා අතර ඇති වෙනවා සාකච්ඡාවක්. ඇත්තෙම. සාකච්ඡාවක් කියනකොටත් වඩා ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ තමයි මේ ගෝසිංග සල්වනය රාත්‍රී කාලයට මල් පිපිලා සුවඳ විහිදෙන මේ ලස්සන වනය තවත් ලස්සන වෙන්නේ තවත් ශෝභමාන වෙන්නේ මොන වගේ භික්ෂුවක් නිසාද කියන එක. හරිව අපූර්ව ප්‍රශ්නයක් නේ. ඉතින් කවුද මේක පටන් ගන්නෙ? සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මුලින්ම මේ කතාව පටන් ගන්නෙ. උන්වහන්සේ මුලින්ම මේ ප්‍රශ්නේ අරනවා ආනන්ද හාමුදුරුවන්ගෙන්. ආනන්ද හාමුදුරුවන්ගෙන්. හරි. එතකොට ආනන්ද හාමුදුරුවන්ගේ පිළිතුර මොකක්ද උනේ? ආනන්ද හාමුදුරුව කියනවා යම් භික්ෂුවක් ඉන්නවා නම් එයා බහුශ්‍රත කෙනෙක්. ඒ කියන්නේ බහුශ්‍රත. ඒ කිව්වේ ඒ කිව්වේ ගොඩාක් ධර්මයේ අහලා තියෙන, අහපු දේ හොඳට මතක තියාගෙන ඉන්න, ඒ වගේම මේ දහම් කරුණු හොඳට පුරුදු පුහුණු කරලා තියෙන, නුවණින් විමසලා බලලා ප්‍රඥාවෙන්ම අවබෝධ කරගෙන ඉන්න කෙනෙක්. ඒ කියන්නේ ගැඹුරු දැනුමක් තියෙන කෙනෙක්. ඔව්. ඒ විතරක් නෙමෙයි. ඒ දනගත්තු උතුම් දහම අනිත් අයට, ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන හතර වර්ගයේ පිරිසටම බොහොම පැහැදිලිව, ව්‍යක්තව, ඒ කියන්නේ පැටලිලි නැතුව, ගැටලු නැතුව අහර කෙනාට කෙලෙස් දුරවන විදියට දේශනා කරන්න පුළුවන් නම්. ආ, ඒ කියන්නේ හොඳක දේශනා කරන්නත් පුළුවන් වෙන්න ඕන. හරියටම හරි. අන්න ඒ වගේ දක්ෂ බහුශ්‍රත ධර්මකතික භික්ෂුවක් නිසා මේ සල්වනය ශෝභමාන වනවා කියලායි ආනන්ද හමුදුරුව කිව්වේ. මෙතනදී ඉතින් ධර්ම ඥානයයි ඒක අනුන්ට කියා දීමේ හැකියාවයි තමයි ඉස්මතු වෙන්නේ. ඒක පැහැදිලි දැනුම තියෙන එක වගේම ඒක බෙදා ගන්න පුළුවන්කමත් වැදගත් කියලා. හරි ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ කාගෙන්ද ඇහුවේ රේවත හාමුදුරුවන්ගෙන්ද ඔව් ඊළඟට ඇහුවේ රේවත හාමුදුරුවන්ගෙන් දැන් උන්වහන්සේගේ පිළිතුර ටිකක් වෙනස් කොහොමද ඒක? රේවත හාමුදුරුව වැඩිපුර අවධාරණය කළේ භාවනාව පැත්ත. උන්වහන්සේ කිව්වේ යම් භික්ෂුවක් මේ සමාධි සමාපatti වලට, ඒ කියන්නේ ගැඹුරු ධාන අවස්ථාවලට බොහොම ඇලුම් කරන කෙනෙක් නම්, ඒ වගේම නිතරම විදර්ශනා වඩන කෙනෙක් නම් විදර්ශනා කියන්නේ විදර්ශනා කියන්නේ නුවණින් ලෝකේ යථා ස්වභාවය දකින එක. ඉතින් එහෙම විදර්ශනා වඩන, ධාන වඩන, ඒ වගේම හුදකලා වාසයට තනියම ඉන්න විවේකීව ඉන්න කැමති භික්ෂුවක් නිසා තමයි මේ සල්වනේ ලස්සන වෙන්නේ කියලා උන්වහන්සේ කිව්වේ. හ්ම් ඒ කියන්නේ අර ආනන්ද හාමුදුරුවෝ කිව්වට වඩා වෙනස්ම පැතිකඩක්. ධර්මදේශනාව නෙමේ තමන්ගේ අභ්‍යන්තර භාවනා දියුණුව. ඕ ඒකාග්‍රතාවය හුදකලාව භාවනා කිරීම තමයි දිනදීස්මතුනේ. හරිම රසවත්. එකිනෙකට වෙනස් අදහස්නේ. ඊළඟට සාරිපුත්ත හාමුදුරුව අහන්නේ අනුරුද්ධ හාමුදුරුවන්ගෙන් වෙන්නේ නැති. ඔව් අනුරුද්ධ හාමුදුරුව උන්වහන්සේ තින් ප්‍රසිද්ධයිනේ අර අසාමාන්‍ය දැකීමේ හැකියාවකට දිවස්නුවන හරියටම හරි. දිවස් නුවණ. උන්වහන්සේ දේශනා කළේ යම් භික්ෂුවක් ඉන්නවනම් එයා පිරිසිදු කරපු දියුණු කරපු දිවස් නුවණින් ඒ කියන්නේ සාමාන්‍ය මිනිස් ඇහැට පේන්නේ දැති දේවල් දකින්න පුළුවන් විශේෂ ඥානයකින් ලෝක ධාතු 1000ක් විතර එකපාර දකින්න පුළුවන් නම් ලෝක ධාතු 1000. ඔව්. එච්චර බලවත් දිවසක් තියෙන අන්න ඒ වගේ අභිඥාලාභී ඒ කියන්නේ විශේෂ මානසික ශක්තියින් දියුණු කරගත්තු භික්ෂුවක් නිසා මේ ගෝසිංහ සල්වනර් ශෝභමාන වෙනවා ලස්සන වෙනවා කියලයි උන්වහන්සේගේ පිළිතුර උනේ. බලන්නකෝ මේ පිළිතුර ධර්මදේශනාව, භාවනාව, දැන් අභිඥා හරිම පුලුල් පරාසයක්. ඊළඟට කවුද? මහකස්සප හාමුදුරුවෝ. ඔව් මහකස්සප මහරහතන් වහන්සේ. උන්වහන්සේ තින් දුතාංගධාරින් අතර අග්‍රතැනැත්තානේ. ප්‍රතිපත්ති ගරුක බව තමයි උන්වහන්සේගේ නිස්මතු වෙන්නේ. උන්වහන්සේගේ පිළිතුර කොහොමද? ඒකත් සුවිශේෂී ඇති. ඒක ටිකක් දීර්ඝ පිළිතුරක්. ඒත් සාරාංශ කරලා කිව්වොත් මහකස්සප හාමුදුරුවෝ කියනවා යම් භික්ෂුවක් ඉන්නවනම් එයා තමන්මත් ආරණ්‍ය සේනාසනවල කැලෑවල වාසය කරනවා. ඒ වගේම ඒ ආරණ්‍ය වාසයේ ගුණත් කියනවා. ඒ කියන්නේ තමන් කරන දේ අගය කරනවා වගේම අනිත් අයටත් ඒකේ වටිනාකම කියනවා. ඔව් ඒ වගේම Taman පින්නපාතෙන් යැපෙනවා ඒ පින්නපාතේ ජීවිතයේ ගුණත් කියනවා Taman පාන්සුකූල සිවුරු ඒ කියන්නේ අර අතෑරලා දාපු රෙදි කෑලි අහුලලා පිරිසුදු කරලා මසාගත්තු සිවුරු අන්න ඒ වගේ සිවුරු අඳිනවා ඒකේ ගුණත් කියනවා හ්ම් හරිම චාම් ජීවිතයක් ඇත්තම ඒ වගේම තුල් සිවුරම සෑහීමකටපත් වෙලා ඉන්නවා ඒකෙත් ගුණ කියනවා අල්පේච්ඡයි ඒ කියන්නේ බලාපොරොත්තු අඩුයි ලැබුණු දීන් සතුටු වෙනවා හුදේකලාව ඉන්නවා පිරිසට ගීයන්ට එහෙම වැඩිය ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ වීරියවන්තයි ඒ කියන්නේ සෑහෙන ගුණාංග රාශියක් ගැන කියනවා. ඔව්. ඔය කියපු විදියට Taman ජීවත් වෙන ගමන් ඒ ಗುಣ වර්ණනා කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ භික්ෂුව ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන් සහ විමුක්ති ඥාන දර්ශනෙන් ඒ කියන්නේ නිවන් මඟ සම්පූර්ණ කරපු කෙනෙක් වෙන්නත් ඕන. අන්න ඒ වගේ ප්‍රතිපත්තිගරුක තමන්ගේ ජීවිතයෙන්ම ආදර්ශයක් දෙන. ඒ වගේම ඒ උතුම් ගුණ අගය කරන භික්ෂුවක් නිසා තමයි සල්වාණිය ලස්සන වෙන්න කියලා මහකස්සප හමුදුරෝ කිව්වේ. හරිම ගැඹුරුයි මේ පිළිතුර. ඒකෙන් කියවෙන්නේ ආදර්ශමත් ජීවිතයයි ඒක අගේ කිරීමයි දෙකම වැදගත් කියලා. හරි. ඊළඟට කවුද? මහා මොග්ගල්‍යන හාමුදුරුවෝ නේද? ඔව්. මහා මොග්ගල්‍යන හාමුදුරුවෝ උන්වහන්සේගේ පිළිතුරත් වෙනස්ම පැත්තක් ගත්තා. ඒ කොහොමද? උන්වහන්සේ අවධාරණය කළේ ධර්ම සාකච්ඡාව. උන්වහන්සේ කිව්වා වික්ෂුන් වහන්සේලා දෙනම එකට එකතු වෙලා බොම ගැඹුරු ධර්ම කාරණා ගැන කතා කරනවා නම් එකිනෙකාගෙන් ප්‍රශ්න අහනවා පිළිතුරු දෙනවා නම් ආ දෙන්නෙක් එකතු වෙලා ඉගෙන ගන්නවා වගේ. ඒ වගේ. කිසි දෙයක් හංගන්නේ නැතුව තමන් දන්න දේ අනිත් කෙනාට කියලා දෙනවා, නොදන්න දේ අහගන්නවා, කරුණු පැහැදිලි කරගන්නවා. අන්න ඒ වගේ අඛණ්ඩව විවෘතව ධර්ම සාකච්ඡාවක් හදන භික්ෂුන් දෙදෙනෙක් නිසා මේ සල්වණය ලස්සන වෙනවා කියලායි මහා මුගලයන් හම්දුරෝ කිව්වේ. ඒකත් හරිම වැදගත්නේ. ඉගෙනීමේදී අනිත් අයගේ සහයෝගය විවෘතව කතා කිරීම කොච්චර වටිනවද කියලා එකෙන් පේනවා. නියත වශයෙන්ම සහයෝගීතාවය විවෘත සංවාදය තමයි එතනදී ඉස්මතු වෙන්නේ. හරි. දැන් බලන්නකෝ ආනන්ද, රේවත, අනුරුද්ධ, මහකස්සප, මහමුග්ගල්ලාන කියන මේ පස්නම තමන්ගේ අදහස් කිව්වා. දැන් මොකද වෙන්නේ? දැන් මහමුග්ගල්ලාන හාමුදුරුවෝ මේ කතාව පටන් ගත්තු සාරිපුත්ත හාමුදුරන්ගේ මානෝ. ස්වාමීනි ඔබ වහන්සේගේ අදහස මොකද්ද? කෙබඳු භික්ෂුවක් නිසාද මේ ගෝසිංග සල්වණේ ශෝභමාන වෙන්නේ කියලා. ආ දැන් සාරිපුත්ත හාමුදුරන්ගේ වාරේ ප්‍රඥාවෙන් අග්‍රත නැත්තානේ බලමු උන්වහන්සේගේ පිළිතුර. සාරිපුත්ත හාමුදුරුවන්ගේ පිළිතුරු යොමුනේ මනස පාලනය කිරීමේ අංශයට. ඒකත් ඉහළම මට්ටමට. උන්වහන්සේ කිව්වා යම් භික්ෂුවක් ඉන්නවනම් එයා තමන්ගේ සිත සම්පූර්ණයෙන්ම තමන්ගේ වසඟයට අරගෙන තියෙනවනම් ඒ කියන්නේ සිතේ වසඟයටපත් වෙන්නේ නැතව. හරියටම. සිත කියන දේ නෙමෙයි කරන්නේ තමන්ට ඕන විදිහට සිත පාලනය කරනවා. අන්න එහෙම සිත වසඟයට ගත්ත ඒ වගේම කැමැති වේලාවක ඒ කියන්නේ උදේ වේවා දවල් වේවා හවස වේවා ඕනම වේලාවක තමන් කැමැති සමාධි සමාපත්තියකට ගැඹුරු ධානයකට කිසිම අමාරුවක් නැතුව පහසුවෙන්ම සමවදින්නත් හ්ම් ඒ වගේම ඒ සමාධියෙන් නැගිටින්නත් පුළුවන් නම් අන්න ඒ වගේ චිත්ත වසඟතාවය කියන මනස සම්පූර්ණම පාලනය කිරීමේ හැකියාව තියෙන භික්ෂුවක් නිසා මේ සල්වනේ ලස්සන වෙනවා කියලා උන්වහන්සේ කිව්වේ ඒක පැහැදිලි කරන උපමාවකුත් ගෙනව නේද? ඕ හරි අපූර්ව උපමාවක් සාරිපුත්ත හාමුදුරුවෝ කියනෝ හරියට රජ කෙනෙක් හරි උසස් ඇමති කෙනෙක් හරි එයාට කැමති ඇඳුම් තියෙනව නම් උදේට කැමති ඇඳුමක් දවල්ට කැමති වෙන ඇඳුමක් හවසට තව කැමති ඇඳුමක් කිසිම අපහසුාවක් නැතුව අඳිනවා වගේ ආ ඒ වගේ. ඔව් ඒ වගේ මේ භික්ෂුවට තමන්ගේ සිතත් එක්ක මේ සමාධි සමාපත්තිත් එක්ක ඒ තරම්ම නිදහසේ පහසුවෙන් කටයුතු කරන්න පුළුවන් කියන එක. එතකොට එබඳු භික්ෂුවක් නිසා සල්වනය ලස්සන වෙනවා. ඇත්තම ගැඹුරුයි. මනස පාලනය කිරීමේ අතිශය ඉහළ මට්ටමක් එක. හරි. දැන් මේ මහරහතන් වහන්සේලා 6 දෙනාම තමන්ගේ අදහස් කියලා තියෙන්නේ. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට මේ උතුමන් වහන්සේලා 6 දෙනාම එකතු වෙලා භාග්‍යවතුන් වහන්සේ ළඟට යනවා. ගිහිල්ලා මේ මුළු සාකච්ඡාවම සෙල කරනවා. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ අපි අතර මෙන්න මෙහෙම කතාවක් ඇති වුණා. සාරිපුත්යන් වහන්සේ මෙහෙම ඇහුවා, ආනන්දයන් වහන්සේ මෙහෙම කිව්වා, රේවතයන් වහන්සේ මෙහෙම කිව්වා කියලා ඔක්කොම විස්තර කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රතිචාරය කොහමද? භාග්‍යවතුන් වහන්සේ මේ එකිනා එකිනාගේ පිළිතුරු අහලා ඒ හැම පිළිතුරක්ම අනුමත කරනවා. සාදු සාදු කියලා සතුට වෙනවා. ඒ කියන්නේ හැම පිළිතුරක්ම හරි කියනවා. ඔව් උන්වහන්සේ කියනවා සාරිපුත්ත ආනන්ද භික්ෂුව කිව්වත් එයාගේ ප්‍රඥාවට අනුවයි. ඒකත් හරි. ඒ විදිහට බහුශෘත ධර්ම කතික භික්ෂුවකින් මේ සල්වනේ ලස්සන වෙනවා. රේවත භික්ෂුව කිව්වත් එයාගේ ප්‍රඥාවට අනුවයි. ඒකත් හරි. ඒ විදිහට ධානලාභී විවේකී භික්ෂුවකින් සල්වණය ලස්සන වෙනවා. අනිත් අය ගැනත් එමමද? ඔව්. අනුරුද්ධ හිමියන්ගේ දිවස් නුරණ, කස්සප හිමියන්ගේ ප්‍රතිපත්තිගරුක බව, මොග්ගල්ලාන හිමියන්ගේ ධර්ම සාකච්ඡාවට තියෙන කැමැත්ත, සාරිපුත්ත හිමියන්ගේ චිත්ත වසඟතාවය මේ හැම එකක්ම කියමින් ඒ ඒ භික්ෂුවත් තමන්ගේ ප්‍රඥාවට අනුව කිව්වේ ඒ හැම පිළිතුරක්ම සුභාෂිතයි ඒ හැම කෙනෙක් නිසාම මේ සල්වනේ ශෝභමාන වෙනවා කියලා ඒ සීලු දෙනාගේම අදහස් අගය කරනවා. ඒක හරිම විශේෂයි නේද? ඒ කියන්නේ එකම හරි උත්තරයක් නෙමෙයි. විවිධ මාර්ග, විවිධ ගුණාංග හැම එකක්ම වටිනවා කියන එකනේ. හරියටම. හැම කෙනෙක්ගේම ශක්තිය, දක්ෂතාවය වෙනස්. ඒ හැම එකක්ම ශාසනයට වටිනවා. හැබැයි හැබැයි හැබැයි ඒ හැමෝගෙම අදහස් අනුමත කරාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ අදහසත් කියනවා. සාරිපුත්ත මම කියන්නම් දැන් මගේ හිතට එන දේ. මගේ අදහස අනුව මේ ගෝසිංග සල්වනය තවත් ශෝභමාන වෙන්නේ කෙබඳු භික්ෂුවක් නිසාද කියලා උන්වහන්සේ පවසනවා. ආ ඒක තමයි වැදගත්ම කොටස වෙන්නේ ඇති. මොහොමද භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් භික්ෂුවක් ඉන්නවනම් එයා පිණ්ඩපාතේ ගිගිල්ලා දානේ වැළඳුවට පස්සේ ආපහු ඇදිත් කය කෙලින් තියාගෙන පර්යන්කෙන් වාඩි වෙලා භාවනා අරමුණේ හොඳට සිහිය පිහිටුවගෙන මෙන්න මෙහෙම අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. මාගේ සිත සියලු ආශ්‍රවයන්ගෙන් ආශ්‍රව කියන්නේ අර සසරේ බැඳ තබන කෙලෙස් මානසික කාන්දු වීම වලට. ඒ කියන්නේ කාම ආශ්‍රව, භව ආශ්‍රව, ditthi ආශ්‍රව, අවිජ්ජාශ්‍රව. ඒ කියන්නේ කෙලෙස් සම්පූර්ණම නැති කරනවා කියන එකද? ඔව්. මේ මේ සියලු ආශ්‍රවයන්ගෙන් මගේ සිත සම්පූර්ණයෙන්ම නිදහස් වෙනකල් අනුපාදා පරිණිරවාණය දක්වා යනතුරු මම මේ ඉරියව්වෙන් නැගිටින්නේ නැහැ. කියලා අතිශයින්ම දැඩි නොසලෙන අදිෂ්ඨානයකින් භාවනා කරනවා නම් බලවත් අදිෂ්ඨානයක් ඇත්තමන් අන්න ඒ වගේ කෙලෙස් නැසීමේ පරම අරමුණ වෙනුවෙන්ම කැපවුණු දැඩි අදිෂ්ඨානෙන් යුතු භාවනා කරන භික්ෂුවක් නිසා තමයි මේ ගෝෂිංග සල්වණ්‍ය අතිශයින්ම ඒ කියන්නේ කලින් කිව්ව හැමෝටමත් වඩා ශෝභමාන වෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා හරිම පැහැදිලි කියන අනිත් හැම ගුණාංගයක්ම වටිනවා. ඒවා ශාසනයේ ශෝභමාන කරනවා. හැබැයි හැම එකටම වඩා උතුම්ම දේ තමයි කෙලෙස් ප්‍රහාණය කිරීමේ විමුක්තිය සාක්ෂාත් කිරීමේ දැඩි උත්සාහය සහ අදිෂ්ඨානය. නියත වශයෙන්ම භාග්‍යවතුන් වහන්සේ අනිත් හැම පිළිතුරක්ම අගය කළා. ඒ හැම එකක්ම සුභාෂිතයි කිව්වා. ඒත් උන්වහන්සේ අවසානයේ ඉහෙලින්ම කැබුවේ විමුක්තිය සඳහා ගන්නා වූ දැඩි නොසැලෙන වීරිය සහ අදිෂ්ඨානය. ඒක තමයි පරමාර්ථය වෙන්න ඕන කියන පණිවිඩය උන්වහන්සේ දුන්නේ. ඉතින් මේ මහා ගෝසිංග සූත්‍රයේ මේ කොටසින් අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය තමයි බුදුසසුනක වටිනාකම ශෝභාව ඇති වෙන්නේ විවිධ උතුම් ගුණාංග වලින් යුක්ත භික්ෂූන් වහන්සේලා මිසා ඒ දැනුම භාවනාව අභිඥා ප්‍රතිපatti ගරුක බව ධර්ම සාකච්ඡා මනස පාලනය කිරීම මේ හැම එකක්ම වටිනවා. ඔව්. ඒ සියල්ලම ශාසනයේ අලංකාරයට හේතු වෙනවා. ඒත් ඒ හැම දෙයකටම යටින් තියෙන්න ඕන, ඒ හැම දෙයක්ම යොමු වෙන්න ඕන අර අවසාන ඉලක්කය වන කෙලෙස් වලින් මිදීම නිවන සාක්ෂාත් කර ගැනීම කියන කාරණාවට කියන එක තමයි භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කළේ. ගැඹුරින් හිතන්න වටින කාරණයක්.